අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා කියන ඒ වාක්‍ය තුලින් අපි මේ කාලයක්ම සාකච්ඡා කළේ බාලයෝ ආශ්‍රය කරන්න එපා පඬිතු ආශ්‍රය කරන්න. හැබැයි මේ කාලයක් වෙනකන් සාකච්ඡා නොකරපු කාරණා ගොඩක් තියෙනවා මේකේ. ඒකේ එක කාරණාවක් තමයි බාලයා ආශ්‍රය කරන්න පඬිති ආශ්‍රය කරන්නත් කරන්නත් කෙනෙක් ඉන්න ඕනේ. පුද්ගලෙක් ඉන්න ඕනේ. ඒ වගේ තමයි බාලය ආශ්‍රය නොකරන්න. පඬිතිය ආශ්‍රය නොකරන්න. දැන් අසත්පුරුෂයෝ දුස්සීලෝ පඬිතියෝ ආශ්‍රය කරන්නේ නැහනේ. එතකොට බාලය ආශ්‍රය නොකරන්නත් පඬිතිය ආශ්‍රය නොකරන්නත් කෙනෙක් ඉන්න ඕනේ. එතකොට මේ කෙනා ආශ්‍රය කෙරුවොත් නේද බාලය ආශ්‍රය වෙන්නේ පඬිතිය ආශ්‍රය වෙන්නේ. එහෙනම් මේ කෙනාව අයින් කෙරුවොත් දැන් ආශ්‍රය කරන්නේ කවුද? ආශ්‍රය කරන්න කෙනෙක් නැහැ. හොඳ හොඳ වශයෙන් තියෙනවා නරක නරක වශයෙන් තියෙනවා. එහෙනම් අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියන්නේ මේ දෙකම තුල තියෙන මාන්නය අයින් කරන කමඨාන. අපි බාලයා ආශ්‍රය කරන හැම මොහොතෙම බාලයාගෙන් අයින් වෙන්න නෙමෙයි උත්සාහ කරන්න ඕනේ. බාලයා ආශ්‍රය කරන්නේ නැහැ කියලා හිතනවා නේද? අන්න ඒ මාන්නය අයින් කරන්න ඕන. එතකොට දැන් එයා ආශ්‍රය කරන එක අපට ප්‍රශ්නයක්ද? නෑ. එයාගේ පාඩු වෙලා කතා කරලා දාන ටිකක් දීලා නා ආශිර්වාද කරනවා. එයා ගණිකාවක් දාන දෙනවා. ප්‍රශ්නයක් තියෙනවද? එයා ආවේ දාන දෙන්නනේ. එයා ආවේ නැහැ මෙතන අසත්පුරුෂ වැඩ කරන්න. එයා ආවේ බත් ටිකක් දීලා යන්න. බත් ටික දීලා යයි. ප්‍රශ්නයක් නැහැ. ඇයි එයා කලින් කරන වැරදි ගැන අපි දැන් බලන්නේ. අපිට තියෙන අයිතිය මොකද්ද? අපට කෙනෙකුගේ පුද්ගලික ජීවිතයේ තියෙන අඩුපාඩු දොස් කියන්න, එයාගේ චරිතය විවේචනය කරන්න අපට අයිතියක් නැහැ. එයා ආවේ බනහන්න නම් බනාලයයි. ඇයි එයාට අසනීපයක් තියෙනවා කෙලස් කියලා. ඒ කෙලස් වලට තමයි මේ බේත් ගන්න ඇවිල්ලා ඉන්නේ. බේත් තමයි ධර්මයේ කමඨාන. එතකොට මේ සියලුම දෙනාට අපි ධර්මයේ දෙන්න අවශ්‍ය නම් ඒ ධර්මය අවශ්‍ය රාතන් වහන්සේලාට නෙමෙයි නම් දුස්සීලයන්ට නම් අසත්පුරුෂයන්ට නම් එතකොට අසත්පුරුෂය අපි ප්‍රතික්ෂේප කරනවා නේද? එතකොට මේ ධර්මයේ දෙන්න කෙනෙක් නැහැනේ. එහෙනම් බාලයා ආශ්‍රය කරන්නේ නැහැ කියලා කියන්නෙම එයා බාලයා ආශ්‍රය කරන්නේ නැහැ කියන එක නෙමෙයි. බාලයා ආශ්‍රය කරන්නේ නැහැ කියලා එයා තුල තියෙනවනේ පුද්ගලෙක්. අනේ පුද්ගලයා අයින් කරන්න ඕනේ. ඒක අයින් කරපුවම එයා බාලයා ආශ්‍රය කරනවා. මම පඬිතුයෝ විතරයි ආශ්‍රය කරන්න කියලා හිතනවනේ. ඒ කියන්නේ එයා යම්කිසි ඉහළ තලයක ඉන්න හොඳ ගුණධර්ම තියෙන කට්ටිය විතරයි ආශ්‍රය කරන්නේ. ඒ මාන්නයා තුල තියෙනවා. ඒ මාන්නයයින් කළාම එයා ලෝකින් හැමෝම ආශ්‍රය කරනවා. එහෙනම් බාලයා සේවනය කිරීමත් පඬිතයා සේවනය කිරීමත් පඬිතයා එහෙම නැත්නම් බාලයා සේවනය කිරීමක් නෙමෙයි. එයා තුල ඒ පිළිබඳව තියෙන මාන්නය සේවනය කිරීමක්. බාලයා සේවනය නොකිරීමත් පඬිතයා සේවනය නොකිරීමත් බාලයා සේවනය නොකිරීමක් හෝ පඬිතියා සේවනය නොකිරීමක් හෝ නෙමෙයි. එයා තුල තියෙන පඬිතියා බාලයා සේවනය නොකරමි කියන මාන්නය සේවනය කිරීම. ඒ මාන්නය අයින් කරන්න ඕනේ. මේ අයින් කරන්න පුළුවන් නම් එයාට මේ ලෝකේ මේ කමඨාන තුලින්ම rahat වෙන්න පුළුවන්. නිවන් දකින්න පුළුවන්. ඒක තමයි කමඨාන තුල අපි මේ දක්වා කතා කරපු කාරණාවලට අමතරව තියෙන විශේෂ කාරණා. ඒක අර දැන් සනකරේ මම පඬිතේ ආශ්‍රය කරනවා කියලා හිතාන ඉන්න සිතවිල්ල බාල අන්න අන්න අන්න එතන වැරදුනේ එතන තමයි වැරදුනේ මම මේ ලෝකයේ ಗುಣධර්ම තියෙන සෝවාන් සකු르දාගාමි අනාගාමි රාත් කියන ඒ වගේ හොඳ ශ්‍රේෂ්ඨ ಗುಣධර්ම තියෙන ප්‍රඥා තියෙන කට්ටිය ආශ්‍රය කරමි. ඒ කට්ටිය විතරයි සේවනය කරමි කියන ඒ මාන්නේ, ඒ පුද්ගලයා, ඒක බාලේ. එයා ඒ බාලයා සේවනය කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අසේවනාච බාලන බාලයා සේවනය කරන්න එපා. එයා පඬිතියා තුලිනුත් කරන්නේ අරක. <laughs> දැන් බලන්න මේ ලෝකයේ හැම තැනම තියෙන කමඨාන හැම තැනම තියෙන නිර්වාණය නම් අපට මේ වඩන්න තියෙන ಗುಣධර්ම නම් හැම තැනම තියෙන දැන් ඔබ වහන්සේ මට නිନ୍ଦා ඇති වෙන විදිහට කතා කරනවා ඒ තුලින් මගේ සිත මං කලඹව ගන්න නැතුව ඔබ වහන්සේ කෙරේ द्वේෂයක් ඇති නොවන විදිහට ඔබ වහන්සේ කෙරේ මේ අමනාපයක් ඇති නොකරගෙන මට ඒක වඩන්නනේ තියෙන්නේ. ඒකට කමඨානක් නේ. එතන මේ ලෝකේ ලැබෙන හැම දෙයක්ම කමඨාණක් නම්. එතන මට බාලය පඬිතේ කියලා මේ ලෝකේ හොයන්න කෙනෙක් ඉන්නවද? නෑ. දේවදත්ත හාමුදුරුවෝ බාලයා කියලා හැමෝම කියන බෑ. දේවදත්ත හාමුදුරුවෝ කරපු හැම දේ තුලින්ම තමයි බුදුහාමුදුරන්ගේ ಗುಣ කොච්චරද කියලා අපි දැනගත්තේ. බුදුහාමුදුරුවෝ මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා අපි දැනගත්තේ. බුදුහාමුදුරුවෝ තුළ තිබිච්ච ගොඩාක් තථාගත ಗುಣ දේවදත්තගේ ක්‍රියා නිසා තමයි එළියට ආවේ. එතකොට අපි දැනගන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ වගේ චරිතයක් කියලා. එහෙනම් මේ ලෝකේ හැම තැනම තියෙන්නේ අපට ධර්මය නම් කමටාන් නම් අපි පඬිතියෝ විතරයි සේවනය කරන්නේ කියලා කියන්නේ මෙයා දුස්තියක්නේ. එයා විශාල දුස්තියකින. ඒ කියන්නේ මේ බාලයන්නේද පඬිතියවනේ ඉපදෙනකොට රාත් වුණාද කවුරු හරි? මව් කුසේ රාත් වෙලා ඉපදිලා අපි ආලා තියෙන නෑ. එතකොට මේ ලෝකෙට පෘථුජන වෙලා ඉපදිලානේ රාත් වෙන්නේ. එතකොට ඉපදෙනකොට කවුද යා? බාලයෙක්නේ. එතකොට එයා ಗುಣධර්ම වඩපු නිසා පඬිතෙක් වුණා නම් පඬිතේ විතරයි සේවනය කරන්නේ කියලා කිව්වොත් දැන් අඟුලිමාලා තසත්පුරුෂයෙක් වෙලානේ සත්පුරුෂයෙක් උනේ. එතකොට මේ ලෝකයේ ඕනම අසත්පුරුෂයෙකුට සත්පුරුෂයෙක් වෙන්න පුළුවන් නම් එතකොට මම අසත්පුරුෂයා මම මේ ප්‍රතික්ෂේප කරනවායි කියලා කියන්නේම අනාගතේ රාත් වෙන්න ඉන්න බුදු වෙන්න ඉන්න කට්ටිය නේද මේ ප්‍රතික්ෂේප කරන්නේ. බලන්න කොච්චර ලොකු දෘෂ්ටියක්ද කියලා. එහෙනම් තමන් පඬිතයා සේවනය කරනවා කියන මහන්නේ සේවනය කරන නිසා එයා බාලයෙක් ආශ්‍රය කරනවා. මම බාලයෝ ආශ්‍රය කරන්නේ නැහැ කියන ඒ මාන්‍ය සේවනය කරන නිසා එතනට එයා බාලයෙක් තමයි සේවනය කරන්නේ. බලනකොට හැමතැනින්ම අපි බාලයට තමයි වෙලා ඉන්නේ. ධනයි ධනයි එකතු කරොත් මොකද්ද? ඍණයි ඍණයි එකතු කරොත්. ධනයි ඍණයි එකතු කරොත්. ඍණයි ධන එකතු කරොත්. බලන්නකෝ අපේ දැන් අපි ඍණයි ධනයි එකතු කරුවාම ඍණනේ ඉසල එකතු කරේ වැඩියෙන් ගත්තේ. එතකොට ඒක ඍණ වෙනවා. ධනයි ඍණ එකතු කරපු ගමන් ධන වෙනවා. දැන් මම ආන ප්‍රශ්නේ බලන්න. ඍණයි ධනයි එකතු කරොත් ඍණනේ. ඍණ තිනෝ පාක්. ධන තිනෝ 15ක්. දැන් උත්තරේ මොකද්ද? ධනනේ. ඇයි ඒක වෙනස් උනේ? ඒකේ ඒ ක්වොලිටි එක, ඒකේ තියෙන මේ ඩෙන්සිටි එක, ඝනත්වය වැඩි කළා. පරිමාව වෙන වැඩි කළා. එතකොට දැන් අපි කියනවා ධනයි ඍණයි එකතු කෙරුවොත් අනිවාර්යයෙන්ම උත්තරේ ධන කියලා. එහෙම වෙන්න බෑ. ධන 10යි, ඍණ 25යි. දැන් ඒක කොහොමද ධන උත්තරයක් වෙන්නේ? ඒක ඍණ උත්තරයක්. එහෙනම් මේ ලෝකේ කිසිම කෙනෙකුට මේ කිසිම දෙයක් තීරණය කරන්න බෑ. පඬිතියා ඒ සෙනෙම බාලයා වෙනවා. බාලයා ඒ සෙනෙම පඬිතියා වෙනවා. කැපැසිටි එක වැඩි කොයි පැත්තද? ඒකට අනුව තමයි තීරණය වෙන්නේ. අපි හිතනවා ධනයි ඍණයි එකතු කරොත් ඉස්සෙල්ලාම ගත්තේ ධන නිසා උත්තරේ ධන කියලා. ඍණයි ධනයි ගත්ත නිසා වැඩිපුරම ඉස්සල්ලාම ගත්ත ඍණ නිසා අපි කියන උත්තරේ ඍණ කියලා. හැබැයි ගත්ත ඍණවල ධාරිතාව අඩු නම් ඒක ධන. ගත්ත ධාරිතාව අඩු නම් ඒක ඍණ. එහෙනම් මේ ඍණ ධන තීරණය කරන්නේ දෙක අතර තියෙන කැපැසිටි එක. ඒ වගේ තමයි අපි මේ ගන්න දේ අපි කියනවා මම හදේ ඉඳලා බාලු ආශ්‍රය කරන්නේ නැහැ කියලා. ඒක ධන කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි මේ මාන්නේ බලන්නකො එතකොට කැපැසිටි එක වැඩි වෙලා තින්නේ ඍණ. එතකොට එයා ඍණට ගින්. එයා කියනවා මම මාන්න්‍ය නැති කරනවා. මම බාලියෝ තුලින් හැම කෙනා තුලින්ම මම මේ පණ්ඩිකයා දකින්නවා. අසත්පුරුෂය තුලින් මං ಗುಣධර්ම දකිනවා. ඒ අසත්පුරුෂ වැඩ කරලා මගේ සිත කොච්චර මං කැළඹෙනවද මේ මිනිස්සු භාගයට ඇඳගෙන යනකොට මම මොනතරම් රාගෙන් ඇවිස්සෙනවද මගේ අඩුපාඩු ඔක්කොම චෙක් කරන්න අවබෝධ කරගන්න මේ මිනිස්සු උදව් කරනවා කියලා අර බාලයා තුලින් අර පඬිතයා දකින්නකොට අර ගත්ත ඍණවල තියෙන ප්‍රතිශතය අඩු වෙලා ධන ප්‍රතිශතය වැඩි වෙලා එතකොට උත්තරේ ධන හැබැයි එයා අරන් තියෙන හැමතැනම ඍණ හැබැයි ඍණයි ධන එකතු වුණාම අපි දන්න උත්තරේ ඍණ කියලා හැබැයි ඍණ වලින් එයා අරන් තියෙන්නේ මොනවද ධන එතකොට ධනක ප්‍රතිශතය වැඩි වුණා ඍණ ප්‍රතිශතය අඩු වුණා උත්තරේ ධන. ඔව් කිසිම දෙයක් සේවනය කරන්නේ නැහැ කියන එකත් එයා සේවනය කරනවානේ. ඉතින් ඒකවත් එයාට අවබෝධ වෙලා නැහැනේ. මේ ලෝකයේ කිසිම කෙනෙකුට සේවනය නොකර ඉන්න බෑ. දැන් කෙනෙක් කියලා තාපසෙක් වාඩි වෙලා ඒ තාපසයාගේ තීරණය තමයි මේ ලෝකෙ මොකවත් අත ගන්න නැතුව නිකන් ඉන්නවා. දැන් එයාගේ මොකද්ද එයාගේ ටාගට් එක කිසිම නාම රූපයකට සම්බන්ධ නොවි නිකන් ඉඳීම. සම්බන්ධ නොවි හිඳීම. ඒ භාවනා යෝගියා හිටියා හිටියා හිටියා හිටියා මොකවත් වැඩෙන්නේ නැහැ. ගුරුවරයා ළඟට ගිහිල්ලා ඇහුවලු ඔබ වහන්සේ දේශනා කළා මොකවත් කරන්න නැතුව නිකන් හිටියාම හරියනවා කියලා. මම නිකන් හිටියා මේ දැන් මාස 3ක් විතර වෙනවා මොකවත් වැඩෙන්නේ නැහැ නේ. ඔබ වහන්සේ කියපු ධර්මයේ මේ වැරදි නෑ වඩපු ක්‍රමේ වැරදි නිකන් හිටියා කියලා මොනවද කළේ මම මොකවත් කළේ නෑ මොකවත් කළේ නෑ කියන එක කළාද එහෙම එකක් කළා මම මේකට අහුවෙන්නේ නෑ කියලා එකක් හිතුවද ඔව් එතකොට මේකට අහුවෙලා මම මේ විදිහට එකක් කරන්නේ නැහැ කියලා එම හිටියද? ඔව්. ආ එහෙනම් ඒකට අවු වෙලා. එතකොට දැන් එහෙම කරන්නේ නැහැ කියන එක කරලා. මම මේක බලන්නේ නැහැ කියන එක බලලා. මම මේම හිතන්නේ නැහැ කියලා හිතලා. ඒ කියන්නේ එයා නිකන් ඉඳලා තින්නේ නැහැ. එයා ඔක්කොම ටික කරලා. එතකොට තමයි එයාට තේරුනේ නිකන් හිටියොත් ඔක්කොම හරියනවා. හැමදේම කෙරෙනවා. හැබැයි නිකන් ඉන්න ක්‍රමේ දන්නේ එයා. නිකන් ඉන්න ක්‍රමේ තේරුම් ගන්න බෑ. පස්සේ තමයි එයාට තේරෙන්නේ නිකන් ඉන්නවයි කියලා කියන්නේ සිත බිඳුවේ තියෙන එක. සිත බින්දුවේ නැතුව අවදියෙන් තිබුණොත් සිතවිලි පහළ වෙනවා නම් හැයෙනවා නම් පේනවනේ දැන් යා නිකන් ඉඳලා තින්නේ නෑ. යා නිකන් ඉඳලා නම් ගනුදෙනු කරලා. එහෙනම් මේ ලෝකේ කොයි පැත්තෙන් මොනවා ආශ්‍රය කෙරුවත් කොහේ හරි එකකට එයා හවු වෙනවා. කිසිම දෙයකට මං අවු වෙන්නේ නැහැ කියන එකට එයා අවු වෙනවා. ඒකෙන් එයා නිදාසෙන්න උත්සාහ කරනවනේ. දැන් මම කිසිම දෙයකට අවු වෙලා නැහැ. අවුවෙලා නැහැ කියන එකට අවුවෙලා ඉන්නවා ඒකෙන් නිදාස් වෙන්න ඕනේ කියනවා නේද? එයා නිදාස් වෙන්නේ අවුවෙලා නැහැ කියන එකට නෙමෙයි අවුවෙච්ච ඒවලින් තමයි නිදාස් වෙන්න හදන්නේ. හේතුව අවුවෙලා නැත්තම් එයාට නිදාස් වෙන්න ඕමනාවක් තියනවද? දැන් මේ මේස පුටු වලට මේ පිරිකර වලට එයා අවුවෙලා නැත්තම් එයාට නිදාස් වෙන්න ඕමනාවක් තියනවද? දැන් මේ වලට මං අවුවෙලා නැහැ කියලා එයා දුස්දියක ඉන්නවා. දැන් එයා කියන මම මේ වලට අවු වෙලා නැහැ. ඒකට මං අවු වෙලා ඉන්නවනේ. ඒකට අවු වෙලා ඉන්නවා කියන එක තරකට අවු වෙලා ඉන්නවා කියන එක තමයි. කොහොම හරි අවු වෙලා හැමකම. අරකට අවු වෙලා නැත්තම් මේකට අවු වෙලත් නැහැ. බලන්න. එයා කියනවා මට කිසිම මොහතක රාගයක් නැහැ. රාග සිතුවිල්ලක් ඇති වෙලත් නැහැ රාගයක් ඇවිල්ලත් නැහැ මේ ඒ රාගයක් ඇති වෙලා නැහැ කියන දෘෂ්ටියෙන් තමයි දැන් මට නිදාස් වෙන්න තියෙන්නේ දැන් රාගයක් ඇති වුන්නේ නැහැ කියලා කියනවා නම් දැන් රාගය කියන එක දන්නේත් නැත්නම් එයා දැන් රාගය කියලා කියන්නේ කොහොමද ඒ කියන්නේ රාගය හඳුරනවානේ. රාගය හොඳට මේ තේරුම් අරගෙන තියෙනවා. ඒ කියන්නේ රාගය තේරුම් ගන්න නැතුව රාගය දන්නේ නැත්නම් මම මට රාගය ආවේ නැහැ කියලා කියනකොට මෙයාට රාගය ඇවිල්ලානේ. මට තරහා ගියේ නැහැ. දැන් තරහා ගියේ නැහැ කියමුකෝ. තරහා ගියේ නැහැ. දැන් තරහා ගියේ නැහැ කියන එක දැනගත්තේ කොහමද? තරහව යට මතක් වුණානේ. එතකොට තරහ ඇවිල්ලානේ ගින් තින්නේ. තරහා ගියේ නැහැ කියලා කියන්න තරාවය මතක් කරන්න එපා. තරාව කියන්නේ මොන වගේ එකක්ද? තරාව ඇති වෙනකොට කොයි වගේද ඇති වෙන්නේ? කොයි වගේ සිතවිල්ලක්ද පාලන මානසිකත්වය කොහමද? කයේ ස්වභාවය කොහමද? එතකොට ඇති වෙන මේ මේ මානසික හැඟීම කොයි විදිහටද? මේ ඔක්කොම දැන් එයාට තේරෙන්න විදියක් නැහැනේ. තරහා ඇති උනේ නැහැ. තරහා ගියේ නැහැ කියලා කියන්න තරාව කියන එක මොකද්ද කියන එක මතක් වෙලා. ඒ කියන්නේ තරහ ඇවිල්ලා ඒ මොන ඒ වෙනකොට. රාගය ඇති උන්නේ නැහැ කියලා කියන්නේ රාගය මතක් වෙලා. ඒ කියන්නේ රාගය දැන් ඇවිල්ලා ගින් තියෙනවා. එයාගේ අවසරේ නැතුව දැන් ගෙදරට ඒ ආගන්තුකයා ඇවිල්ලා ගිහින් තියෙනවා. එයා දන්නේ එයාට ඒක කියන්න තේරෙන්නේ එයා බොරු නෙමෙයි කියන්නේ. එයාගේ විස්තරය එයාට කියන්න තේරෙන්නේ නැහැ. තේරෙන්න කිසිම තැනක් නැහැ. මේ බේරෙන්න කිසිම තැනක් නැහැ. මේ බේරෙන්න හදන එකත් වැඩක් නැහැ. බේරෙන්න තැනක් නැහැ හේතුව දැන් බේරෙන කෙනා කොහෙටද බේරෙන්න ඕනේ? නාම රූප නැති තැනකට. දැන් නාම රූප නැති තැනකට යන්න නම් පොළව නාම රූපයක්නේ. ගස්කොළන් නාම රූපනේ. කුටිය නාම රූපනේ. දැන් ඇඳගෙන ඉන්න සිවුරු පිරිකර නාම රූපනේ. දැන් මේ කය නාම රූපයක් නෙමෙයිද? ඉන්ද්‍රියන් පා නාම රූප නෙමෙයිද? ඇතිවෙන චේතනාවල නාම රූප නැද්ද? ඒ කියන්නේ නාම රූප වලින් වෙන් වෙන්න යට යන්න තැනක් නැහැ. අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට ගියාම රූපයක් නැහැ කියන රූපෙට අහුවෙලා ඉන්න අය. ඒ කියන්නේ එතනත් නාම රූප තියෙනවා. එහෙනම් දැන් බුදුහාඳුරෝ දේශනා කරනවා දැන් මේ ප්‍රශ්නේ විසඳුමක් නැහැ. නාම රූප නැති තැනකට ගිහිල්ලා බේරෙන්න ක්‍රමයකුත් නැහැ. එහෙනම් මොනවද කරන්න ඕනේ? ඒ හැම නාම රූපය තුලම ඉන්න ඕනේ. ඒක තමයි ඒකට තියෙන එකම විසඳුම. හැම රාම රූපයකම ඉන්නවා මම මේ මේ රූප වලට අවු වෙනවා මේ මේ රූප වලට අවු වෙන්නේ නැහැ මේ මේ නාම වලට අවු වෙනවා මේ මේ නාම වලට රැවටෙනවා කියලා හැමදේ දිහා බලාගෙන ඉන්න ඔයා ඒ බලාගෙන ඉන්න නිසා මේ අහුවෙන්නේ නැහැ. වෙන කිසිම ක්‍රමයක් නැහැ මේකෙන් බේරෙන්න. ඇයි? ඉතගෙන ඉන්නෙත් නාම, වාඩි වෙලා ඉන්නෙත් නාම, කතා කරන්නෙත් නාම. ඒ හැම තුලම තියෙන රූප. බේරෙන්න තැනක් නැහැ. යන්න තැනක් නැහැ. සතරමා භූතයන්ගෙන් බේරලා යන්න තැනක් ඉන්නකෝ. අභ්‍යවකාශයෙන් හිටගෙන හිටියත් ඒත් නාම රූප තියෙනවා. ඒත් සතරමා භූත තියෙනවා. යන්න තියාවක් නැහැ. ඉන්න තියාවක් නැහැ. එහෙනම් මේකේ තියෙන ක්‍රමවේදය තමයි කොහෙවත් යන්නේ නැතුව ඉන්න තැනම ඉඳගෙන මේ 100ෙන් ඉන්න එක. කොහෙන් වැඩුවත් මේ අවසානට එතනට තමයි එන්න ඕනේ. වෙන කිසිම ක්‍රමයක් නැහැ. 84100. සතර සටිපට්ඨානේ පුරාම තියෙන 100. බයිද්දාවා. ජම්බි තත්තංවා. කායේ කායන් පස්සේ ධම්මේ ධම්මානුප මේ ඔක්කොම කියන්නේ 100. ධර්මයට අනුව බලන්න බලන්න කියන්නේ 100. හිතන්න 100. මෙනෙහි කරන්න 100. වඩන්න 100. මේ ඔක්කොම 100 ගැන කතා කරන්නේ. පින්වත්නි සීය වඩන්න. තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. එච්චරයි ධර්මයේ. පින්වත්නි සීය වඩන්න කියලා උන්වහන්සේ පිරිනිවන් පෑවොත් මේ මිනිස්සු rahat වෙනවා. හැබැයි මේ සීය වඩන්න කියන එක වාක්‍යයක් තුලින් මිනිසුන්ට මේක වඩන්න බෑයි. මොකද්ද මේක? වටා ගන්න වෙන්නේ. එතකොට 84000 කියන්න ඕනේ. 80 ගැන කිව්වා තමයි 100 කියන්නේ මොකද්ද කියන එක තේරෙන්නේ.